අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව රූපස්කන්ධය පිළිබඳව අපි විග්‍රහ විග්‍රහයක් සිදු කරගන්න තියෙනවා. එතකොට මෙතනදී මූලික වශයෙන්ම අද සමාජීය මතයක් කියනවා අභිධර්මය කියන එක බුද්ධ භාෂිතයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි කියන සමාජීය මතයක් තියෙනවා. නමුත් ඇත්තටම අභිධර්මය සහ සූත්‍ර පිටකය තුලනාත්මකව අධ්‍යයනයක නිරත වුණ කෙනෙක් මේ විග්‍රහය මේ කතාව කවදාවත් සිද්ධ කරන්නේ නැහැ. යම් කෙනෙක් සිද්ධ කරනවා නම් ඔහු අභිධර්ම කාරණා සූත්‍රය න්‍යායට විරුද්ධව යන තැනුත් සූත්‍ර කාරණා අභිධර්ම න්‍යායන්ට විරුද්ධව යන තැනුත් පෙන්වා දී යුතු වෙනවා. නමුත් එහෙම පෙන්වා දෙන්නේ නැතුව කෙනෙක් කියන්නම් වාලේ කියනවා නම් ඒක සුදු ප්‍රලාප මාත්‍රයක් පමණයි. අනිත් එක තමයි කෙනෙක් බුද්ධ භාෂිතය නෙමෙයි කියලා තර්ක කරනවා නම් අපිට අවශ්‍යතාවයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ මේක බුද්ධ භාෂිතයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාම කියන එක කියන්න. හේතුව සූත්‍ර පිටකයේ දසුත්තර සූත්‍රය, සංගීති සූත්‍රය වගේ විශේෂ සූත්‍ර දේශනා කොච්චර ප්‍රමාණයක් තියෙනවද බුද්ධ භාෂිතයට අදාළව? නැතිනම් ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත කියන වචනයෙන් ශ්‍රාවක භාෂිත කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මහරහතන් වහන්සේලා විසින් උද්දේශයන්ට නගපු මහරහතන් වහන්සේලා විසින් විස්තර කරපු ධර්ම කාරණා බුද්ධ භාෂිතය යන ගැනීම සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අභිධර්මයේ ඒ කතාවත් උපකරණය වගේ ග්‍රන්ථස් කුද්දකනිකායේ ඒ ඇතුළත් වෙලා තියෙනවා බුද්ධ භාෂිත කියන ගණිතම. ඒ වගේම පරිනිර්වාණ සූත්‍රයේ අගට එන පංච සතිකක්ඛන්දක සහ සත්‍ය සතිකක්ඛන්දකයේ කියන ධර්ම සංගායනාවලට අදාළව එන ඇතන් විස්තරයි. ඒ වගේම මහා වග්ගපාළියේ මේ පංච සතිකක්ඛන්දක සඳක විනයේ එන මහා වග්ගපාළියේ පංච සතිකක්ඛන්දක සහ සත්‍ය සතිකක්ඛන්දකය ඒ කාරණා බුද්ධ භාෂිත කියන ගණයේ තුල සංග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකයේ තුල. හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය යම් න්‍යායක් ප්‍රතිවිරුද්ධව ඉක්මවන්නේ නැතුව මනාකොට දේශනා කළා නම් ඒක ශ්‍රාවක භාෂිතයක් වුණත් ඒක බුද්ධ භාෂිතයක්. එයා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බුද්ධ ශාසනය. අභිධර්ම න්‍යාය චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් ඒ වගේම පටිච්චසමුප්පාදයට ගැලපෙනවා නම් අභිධර්ම න්‍යාය සූත්‍ර න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම් නිත්‍ය ප්‍රකරණේන සෝලසහාර ආදී ඒ න්‍යායාත්මක ක්‍රමයක අභිධර්මයේ ගැලපෙනවා නම් කුමන පදනමක් යටතේද අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේ යන තර්කේ නගන්නේ. ඒක නිසා අභිධර්මය ශා วก භාෂිතයක් හෝ වේවා බුද්ධ භාෂිතයක් හෝ වේවා අපිට වෙනම තර්ක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යායම අනුගතව තියෙනවා නම් මේක බුද්ධ භාෂිතයක්ම තමයි. ඒ වගේම තමයි අපි දන්නවා හොඳ ආකාරවම අපි පිළිගන්න පුළුවන් අපේ ඉතිහාසගත වාර්තා ආදී තුළ මේක බුද්ධ භාෂිතයක් විදිහටම මහරහතන් වහන්සේලා විසින් පවත්වාගෙන ආපු පිටකයක් තමයි අභිධර්ම පිටකය. ඒ අභිධර්ම පිටකය පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගීතයට පත්වෙච්ච පිටකයක්. ඒක නිසා අභිධර්මයේ බුද්ධ භාෂිතයක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ಉದ್ದೇಶයක්මයි දහම් පරයයක්මයි. නමුත් අපේ නූතන උගත්කයයි කියාගත්ත ඇතන් පිරිසක් මේක විවේචනය කරන්න උත්සාහ දරනවා නමුත් ඔවුන් මේ පිළිබඳ කොටෙක් දුරට අධ්‍යයනයක් කරලාද කියන එක පිළිබඳව නම් සැකසහිතයි ධර්මයේ තබා ධර්මයේ උණුසුමාවක් ලබාගත්තේ නැති කෙනෙක් මේක බුද්ධ භාෂිතයයි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔහු දන්නේ නැහැ සූත්‍ර පිටකේ බොහෝ සූත්‍ර තියෙනවා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු ශ්‍රාවක භාෂිතම බුද්ධ භාෂිත කියන ගණයට අයිති වුණ සූත්‍ර කියන එකවත් නොදැනගත්ත කෙනෙක් තමයි මේ න්‍යායේ ක්‍රමය නොදැනගත්ත කෙනෙක් තමයි මේක බුද්ධ භාෂිතයක් නොවේ කියලා ප්‍රතික්ෂේප කරන්න උත්සාහ දරන්නේ. එතකොට අපි අද දවසේ අපේ මාතෘකාවට යමු වුණා. අපි කතා කළා රූපකාණ්ඩයේ සබ්බං රූපං හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං සප්පච්චයන් කියන මේ මාතෘකා ටික මාතෘකා ටික.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 මේ ලෝකෙට ඉපදුනේ ලෝක තිබුණ ලෝකේ අපි ඉපදුනා. ඒ වගේම තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා. ඔබ තමයි අපේ තියෙන සාමාන්‍ය දර්ශනය. ගොඩක් වෙලාවට අපි විදර්ශනාව වඩන්න ගියත් ඒ පැත්තකට යොමු වුණත් අපේ ජීවිතේ පවතින්නේ ඔන්න ඔය මානසික මට්ටමේමයි. ඒ කියන්නේ රූපේ තියනවා කියන තැන කියන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කොයි වෙලාවකදීවත් රූපේ ඇති බවට දේශනා කළේ නැහැ. හැබැයි එහෙම කිව්ව කියලා ගන්න එපා රූපේ නැති බවට පෙන්වනවා කියලා මොකද ඇති බවෙනුත් නිදිලා නැති බවෙනුත් නිදෙන ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ රූපය ගැන පැහැදිලි කළේ. කච්චානගත සූත්‍රය බුදුරජාණන් වහන්සේ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 මේ ධර්මතා ටික ඇති කල්හි හිතේ යෙදෙන අනිස් ආහාර ධර්මතා ටික පස්සාහාර, මනෝසංචේතනාහාර, විඥානාහාර කියන මේ ධර්මතා ටිකෙන් රූපේ දැනගන්න බව අපිට ගෙනල්ලා දෙනවා. ඒ වගේම අර ටිකෙන් රූපය දැන ගැනීමට අදාළ මූලික කාරණා ටික ඇති කරන බව सिद्ध වෙනවා. සරලවම, රළුවම විග්‍රහ කරනවා නම් අපිට ඒ විදිහට තමයි විග්‍රහ කරන්න වෙන්නේ.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 සංකල්පය අපිට දුර වෙන්න අවශ්‍යයි. සතර මහා ධාතු වශයෙන් හරි බලන රූප කලාප බිඳි බිඳි යන විදිහේ හරි රූපයක් තියෙනවානේ කියන යම් සංකාරයක් යම් මානසිකාරයක් තියෙනවා නම් මේ මානසිකාරය අපෙන් දුර වෙලා තියෙන්න ඕනේ. මොකද අපි රූපේ හැටගත්ත විදිහ දකිනවා. මෙන්න මේ සත්‍ය ටික ඇතිකල්ලි රූපේ හැදුනේ මේ සත්‍ය ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා.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 ඒක අපි හොඳට මතක තබා ගත යුතු දෙයක්. මොකද ඒ සත්පත් සපච්චයන් කියන එකත් එක්කම විග්‍රහ කරන දේ තමයි රූපය සංකතං. සංකත ධර්මයක්. රූපේ සංකතයි කියලා කියලා කියන්නේ සකස් කරන ලද දෙයක්. රූපය හැම වෙලාවකදීම සකස් කරපු සංකත ධර්මතාවයක්. මොනවාගෙන්ද සකස් කරේ?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 ඒක නිසා හැම වෙලාවකදීම රූපේ දකින්න පුළුවන්කම තියෙන රූපේ පෙරෙන්නේ සංකත මනසකට හේතුන්ගෙන් සකස් කරපු සත්‍යයන්ගෙන් සකස් කරපු මනසකට තමයි රූපේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ සප්පච්චයන් සහ ඊළඟ කාරණාව සංකතම් කියනකොට අපිට රූපේ දකින්න වෙනවා බොහොම ගැඹුරු තැනකින් ඒ කියන්නේ සම්මතය තුළ අපි හිතාගෙන ඉන්න ඇති බවට හම්බෙන තියනවා කියලා අපි සංකල්පනා කරන රූපය මේ සත්‍ය ධර්මතා ටිකක් යෙදෙනකොට සත්‍ය ටික ඇතිකල්ලි හතගෙන සත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවය. ඒතර මේක සංකතයි මේක හේතු ටිකකින් ඇතිකල්ලි පෙන්වපු දෙයක්. හැබැයි ඒ හේතු ටික සංකත හැමදේම අනිත්‍ය වෙලා නැති වෙන ස්වභාවයෙන් එක්ක දෙයක්. මොකද හේතුන්ගේ යම සකස් කරා නම් ඒ සකස් කරපු දේ ඒ හේතු නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒකට ඒ සංකත රූපය ඉතුරු නැතුව මේ මොහොතේම නිරුද්ධ වෙනවා. එතකොට අපිට සප්පත්‍යය සහ සංකතම් කියනකොට ඔන්නේ ගැඹුරු අර්ථය අපේ ජීවිතේට ඇවිල්ලා තියෙන උනේ සප්පත්‍යයන් කියේ ප්‍රත්‍යසහිතයි කියනකොට ප්‍රත්‍යසහිතයි කියන්නේ රූපය ලෝකෙ තිබිලා තියෙන රූපයම ප්‍රත්‍ය සහිතයි කියන එක නෙමෙයි. මේ සත්‍ය ධර්මතාව ටික ඇති කල්ලි මේ මොහොතේ හැදෙන රූපයක් ඒ වගේම ප්‍රත්‍ය නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන රූපය කියන මේ දැක්ම අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කාරණාව තමයි සප්පච්චය සහ සංකතං කියන මේක තුල අපි විග්‍රහ කළේ. ඒ වගේම රූපී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 හැම වෙලාවකදීම රූපය රූපවත් වෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සතර මහා ධාතුව ඇති කල්ලි ඇති වෙන උපාදාය රූප විදිහට. එකක් වර්ණය, ගන්ධය, රසය, ඕජාමය ස්වභාවය. එතකොට අපිට රූපය ප්‍රකට වෙන්නේ සතර මහා ධාතුවේ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 ලෝකයන් කියලා කියන්නේ ඊය සත්‍ය පාලි භාෂාවේ ඊය සත්‍යයේදීලා මේ නීය කියන සත්‍යයෙන් सिद्ध කරන්නේ ඒ දෙයට අයිති කියන අර්ථය ප්‍රකාශ කරන එක. සද්දිත පදයක්. එතකොට මේ පදයෙන් ප්‍රකාශ කරන්නේ ඒ අදාළ දෙයට අයිති කියන එතකොට ලෝකීය ලෝකයට අයිති ධර්මතාවයක්. එතකොට ලෝකයන් රූපය ලෝකයට අයිති දෙයක්. ලෝකයට අයිති කියලා කිව්වේ අද අපි හිතාගෙන ඉන්න මේ පෘථිවිය ලෝකය කියන මේ සංකල්පයට නෙමෙයි. ලෝකයන් ලෝකයට අයිති කියලා කිව්වේ ආයතන ලෝකයට. බුදුරජාණන් වහන්සේ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් පැනෙන්නේ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 අපි රූපයකට කැමති වෙනකොට කැමති රූපේ එළියෙන් හම්බෙනවා. ඒකට කෙලින්ම කාම ආශ්‍රවණය යෙදෙනවා. අපිට අකමැති පේන්න බැරි රූපයක් හම්බෙනකොට අපිට ඒ රූපෙට අපි අකමැති වෙන්නේ රූපය ඇති ලක්ෂණයකට තව ලක්ෂණයකට කැමති වෙන නිසා. ඒ රූපයට මේ පැත්තෙන් අපි අකමැති කියලා බාහිරින් කතා කරාට අපි එහෙ ඇතිකල්ලි මෙහි ජීවත් වෙනවා කියන තමන්ගේ පැත්තෙන් කාමාශ්‍රවය ඇති වෙලා තියෙනවා. තමන්ගේ ඒකට අකමැති හැබැයි වෙන දෙයකට කැමති. එතකොට මේ හැමතැනකම කාමාශ්‍රවේ නියෝජනය වෙලා තියෙනවා කැමති අකමැති දේ දෙකකින් තොරව. එතකොට මේ ආශ්‍රව සහිත මනසටයි රූපය හසු වෙන්නේ කියලා කිව්වේ එයාට පුළුවන් මේ ආශ්‍රවයේ රූප පැත්තට පතිත කරගෙන කැමති වස්තු අකමැති වස්තු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 සීනි කෙනෙක් ළඟ නැත්නම් යම් කෙනෙක් ළඟ සීනි නැත්නම් ඒ සීනි නැති කෙනාට කවදාවත් සීනි බෝතලේ හදාගන්න හේතු නැහැ. එයාට සීනි බෝතලේට තියෙන හේතු ටික දුර වෙනවා. මොකද එයා ළඟ සීනි නැති නිසා. ඒ වගේ කෙනෙක් ළඟ ආශ්‍රව ටික නැත්නම් එයාට ඒ ආශ්‍රව ටිකෙන් සාස්ත්‍රව කරගන්න රූපේ කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ.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 කිසිම රූපයක් පනවන්නේ නැහැ. මන ආයතනේ ධම්මා ආයතනේ පැවැත්ම. අපරියාපන්න භූමියේ තියෙන ආයතන දෙකයි. මන ආයතනයයි ධම්මා ආයතනයයි. ඒක ස්පර්ශයයි මනෝවිඤ්ඤාණ ධාතු සංපස්සේ හිතට ඇති වෙන හිතේ ඇති වෙන ස්පර්ශය. එතකොට මෙන්න මේ වගේ ධර්මතා ටිකක් තුළ විග්‍රහ කරන අපරියාපන්න භූමියේ ස්වභාවය අපිට ඉදිරියේදී ඒ ටික ආවර්ණය කරන්න පුළුවන් වෙයි. එතකොට රහතන් වහන්සේ කියන මට්ටමේදී ඒ ඒ කෙනා තුළට අදාළ නුවණකින් මිසක පුද්ගල භාවයේ තියෙන මට රහතන් වහන්සේ පුද්ගලයෙක් වගේ තේරුණා කියලා රහතන් වහන්සේත් බලන්නේ පුද්ගල භාවයෙන් කියන එක සාධාරණ සාහිත්‍යක කාරණාවක් නෙමෙයි. මොකද රහතන් වහන්සේට රූපය ශාස්ත්‍රව ධර්මයක් වෙන නිසා කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ඒ ශාස්ත්‍රව ධර්මතාවය හසු වෙන්නේ ආශ්‍රව කියන දෙයට හිත වෙන්නේ යම් දෙයක් ආශ්‍රව තියෙන කෙනාට. ආශ්‍රව දුරු කරගත්ත අනාශ්‍රව රහතන් වහන්සේට සාස්ත්‍රෝ රූපේ කවදාවත් හමු වෙන්නේ නැහැ. එහෙම කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් රහතන් වහන්සේ පින්දපාත යන්නේ, රහතන් වහන්සේ රූප බලන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ පාදයේ තුවාල වෙලා බුදුරජාණන් වහන්සේට දුක් වේදනාව ඇති වුණේ කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ රූපේ පරිහරණය කරන්නේ නැහැ කියලා කෙනකෙනාගේ හිතේ ඥාන දර්ශනයේ පැත්තෙන් මිසක මේ භෞතික පැත්තෙන් නෙමෙයි. අපිට රහතන් වහන්සේගේ ඇහැ ඇහක් වුණාට රහතන් වහන්සේට ඒ ඇහැ ඇහක් වෙලා නැහැ. ඒ වගේම අපිට රහතන් වහන්සේගේ කය කයක් වුණාට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට ඒ කය කයක් වෙලා නැහැ. ඒ වගේම තමයි කාය සංපස්සේ නිසා හටගත් යම් දුක් වේදනාවක් තියෙනවා නම් ඒ දුක් වේදනාව රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට සමානව දැනෙනවා ඒ වේදනාව විතරයි විපාක වශයෙන් ඇති වෙන සපකෝ දුක් වේදනාව. කාය සංපස්සේ විතරයි විපාක වශයෙන් සපහරි දුක් හරි වේදනාවක් පිට පනවන්නේ. අනිත් ආයතන එකකින්වත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපිට ඇති කරන්නේ නැහැ. අනිත් හැම වේදනාවක්ම විපාක සිතක උපේක්ෂා සහගතයි. මෙතනදී හැම වෙලාවකදීම කාය විඥාණයට ඇති වෙන එතන වේදනාව වෙලාවකට සැප වෙන්නත් පුළුවන් වෙලාවකට වෙලාවකට දුක් වෙන්නත් පුළුවන් මොකද කායට කෙලින්ම සැප සහ දුක කියන වේදනා දෙකම ගැටෙනවා ඇති වෙන නිසා එතකොට ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා ගැඹුරු වෙන්න පුළුවන් නමුත් අපි ඒ කාරණා ටික ඉදිරියටත් අපිට හසු වෙයි නොතේරුණා නම් අපි දැනට අපේ කාරණාව යටතේ අපි විග්‍රහ කරගෙන යමු. රූපය කියන එක සාසවං ආශ්‍රව වලට හිත ධර්මයක් නැතිනම් ආශ්‍රව සහිත වූ මනසකට ඇති වෙන ධර්මතාවයක්. එතකොට ඒක කාමාශ්‍රවයයි කියලා කියනකොට කාමාශ්‍රවය හැම වෙලාවකදීම රූපෙකමයි යෙදෙන්නේ. ඔබ යම්කිසි දවසක කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරගෙන තියනවාද කිසිම රූපයක් නැතුව. ඒ කියන්නේ දැකපු දෙයකවත් නැතුව. අහලක් නැත්තා. විඳලක් නැත්තම් දිවෙන් ඉඳලක් නැත්තම් නාසයෙන් ඉඳලක් නැත්තම් කයෙන් ඉඳලක් නැත්තම් දැකලා අහලා විඳලා නැති මොන රූපේ ගැනද කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ මොන රූපේ ගැනද දැනුමක් ඇති වෙලා තියෙන්නේ ඒක දැකලත් නැත්තම් අහලත් නැත්තම් විඳලත් නැත්තම් ඒක ගැන අපිට කැමැත්තක් ඇති වෙන්න විදිහක් නැහැ එතකොට අපි කාමාශ්‍රවය ඇති කරගන්නේ හැම වෙලාවකදීම ලෝකෙ තුල කැමැති අකමැති කැමැති නොවන අකමැති නොවන උපේක්ෂා සහගත වස්තු කියන මට්ටමක තමන්ගේ මනස තුලයි ඇති කරගන්නේ කාමාශ්‍රවය. ඒ කැමැත්ත හෝ අකමැත්ත. එතකොට භවආශ්‍රවය කියලා කියනවා හැම වෙලාවකදීම ඒ හැම දෙයක්ම ඇති බවට අපිට තියෙන දර්ශනයට. ඊයේ දවසේ අසුරු කරපු දේ අදත් ගියොත් අද බලන්න පුළුවන් කියලා අපිට හිතේ සංඥාවක් තියෙනවා ගතියක් තියෙනවා. ඔන්න ඔය ඇති බවට හම්බෙන ගතියට තමයි භවය කියලා කියන්නේ. ඒක රූපයේ පැත්තෙන් ඇති බවට අපිට හම්බෙනකොට ඒකට කියනවා කාම භවය කියලා. රූපයේ පැත්තට ඇති වෙනකොට මේ කාමාශ්‍රවයේ පැත්තම අපිට භවය වෙලා තියෙනවා නැතිනම් කොටින්ම කියනවා නම් කාමයේම භවය කරගෙන තියෙනවා. රූපෙම ඇති බවට භවය හදාගෙන තියෙනවා. ඒක නිසා භවාශ්‍රවයක් ඇති වෙනවා නම් මේ භවාශ්‍රවය රූපේම එතෙනවා, රූපේම ගෙතෙනවා, රූපේම දිවෙනවා. එතකොට මෙන්න මේ විදිහට රූපය අනුයයන් ධර්මතාවයක් තමයි භවාශ්‍රවය කියලා කියන්නේ. ඒ වගේම දිත්තාශ්‍රවයක් තියෙනවා නම් යම් දර්ශනයක් යම් දැක්මක් තියෙනවා නම් මේ දිත්‍යාශ්‍රවය දිත්‍ති සහගත බවක්. ඒ කියන්නේ දිත්‍ති සහගත බවක් කියනකොට මේකෙන් දකින්න දර්ශනයක් කියනකොට මිත්‍යා දිත්‍ති සහගත දර්ශනයක්, වැරදි දෘෂ්ටියක්, કૃષ્ණා සහ දිත්‍ති කියලා කියනකොට මේ ඇති බවටම හම්බෙන දිත්‍තියක්. මේ පුද්ගලය ලෝකේ ඉන්නවා, ඉන්න පුද්ගලයාමයි මේ රූපේ කියලා අපිට යම් දර්ශනයක් තියෙනවා. මේ ලෝකේ ගස්කල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා ගස්කල් ගෙවල් දොරවල් විඳින්න පුළුවන් මම පුද්ගලයෙක් මේ පැත්තෙන් ඉන්නවා අපිට ওই දෙපැත්තටම ගියපු පුද්ගල භාවයේ ලෝකේ තියෙනවා නම් හම්බෙනවා නම් එතකොට අන්න ඒකට කියනවා දික්ෂි සහගත කෙලෙසය දික්ෂි සහගත සංයෝජනය කියලා එතකොට ඒකට කියනවා දික්ඛාශ්‍රවය කියලා ඒ වගේම මේ ඔක්කොම ආශ්‍රව ධර්මතාව ටික පවත්වාගෙන යන්න ඇති කරගෙන යන්න හේතුයි අවිද්‍යාශ්‍රවය අවිද්‍යාව කියන මට්ටම. ඒ අවිද්‍යාව තුළ තමයි අපිට මේ ආශ්‍රව ධර්මතා ටික ඔක්කොම සම්පූර්ණම ඇති කරගෙන දියුණු කරගෙන යන මට්ටම තියෙනවා. එතකොට මේ ධර්මතා ටිකට කිව්වා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ මට්ටමට කිව්වා ආශ්‍රව ධර්මතා ටික කියලා. මේ ආශ්‍රව ධර්මතා ටික නිසා තේසං ආරම්මන භූතා ඒ ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසා රූපේට කියනවා ශාස්ත්‍රවයි කියලා. එතකොට දැන් ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසා නම් ආශ්‍රව ධර්මතාවයන් යෙදෙන මත්තම නිසා නම් ආශ්‍රවයි කියලා කියන්නේ ඒ ආශ්‍රව සහිත මනසකින් තොර වුණොත් කෙනෙක් ඒ කෙනාට කවදාවත් රූපය හසු නොවන මනස මානසික මට්ටමක් ඇති වෙනවා රූපය හසු නොවන තැනකටපත් වෙනවා එතකොට කෙටියෙන්ම තනි වචනෙන් කතා කළා සබ්බං රූපං සාසවං සියලු රූපය සාස්ව ධර්මතාවයක් ආශ්‍රව සහිත වුණ ආශ්‍රවවලට නැතිනම් හිත වුණ ධර්මතාවයක්. ආශ්‍රවවලට හිත උනේ ආශ්‍රව යෙදෙන තියෙන මනසකටයි ආශ්‍රව ඇති කරගත්ත මනසට රූපය සාස්ත්‍රව වුණා මිසක රූපයෙන් කවදාවත් ආශ්‍රවාවේ නැහැ. රූපයට පුළුවන්කම තිබුණේ අනාශ්‍රව විදිහට පෙනී හිටින පැත්තකට යන්න විතරයි. නමුත් ඒ රූපයේ ඇති බවට ගෝචර කරගත්තේ රූපේ විඳින්න පුළුවන් මනසක් හදාගත්තේ සම්පූර්ණම සාස්ත්‍රව වෙච්ච ධර්මතා ටිකකින්. ඒකට රූපය ඇසුරු කරන්නේ ඒ මට්ටමේ නිසා ඒ නමින්ම රූපේ නම් කරනවා රූපය සාසවයි කියලා රූපය ආශ්‍රව නෙමෙයි නමුත් ආශ්‍රව ඇති කරන්න හිත ධර්මතාවයක් කියලා. ඒ වගේම ඊළඟට රූපය සංයෝජනීයයි. සංයෝජන ධර්මතාවලට හිත දෙයක්. සංයෝජන සහ සංයෝජන ධර්මතාවලට හිත කාරණා කියලා දෙකක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා දස සංයෝජන. සංයෝජන 10න් පහක් ඕරම් භාගයයි පහක් උද්දම් භාගයයි. ඕරම් භාගිය කියලා කියන්නේ පහළට අදිනවා. උද්දම් භාගිය කියලා කියන්නේ උඩට අදිනවා. ඕරම් භාගීය සංයෝජන ටිකේ හැම වෙලාවකදීම පහළට අදින්නේ ගහක මුල් හරියට පොළව අස්සට යනවා වගේ. ඕරම් භාගීය සංයෝජන ටික ඇති කෙනා රූපය අනුවම යනවා රූපයකම එතනවා. ඒ වගේම උද්දම් භාගීය සංයෝජන ටිකේ කෙලෙස්ෙ පිහිටන කෙනා බැඳුව පිහිටන කෙනා එයා හරියට උඩටම යනවා. ඔකට මම උදාහරණයකට කියන්නේ හීලියම් ස්වරූපු බැලුම් බෝලයක් වගේ. මේ බැලුම් බෝලේ උඩටම යන්න අදිනවා යටට යන්න අදින්නේ නැහැ. ගහක මුල් හැම වෙලාවකදීම උඩට යන්න අදින්නේ නැහැ ඒ යටට යන්න අදිනවා. ඒ වගේ ඕරම් භාගයේ සංයෝජන පහක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා ඕරම් භාගීය සංයෝජන පහක් තියෙනවා. ඕරම් භාගීය සංයෝජන පහ හැම වෙලාවකදීම පල්ලහැට අදින්නේ. ගහක මුල් ටික පල්ලහැට අදිනවා වගේ. හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙන්නේ අපේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික පහළටම අදින ධර්මතා ටිකේ බලවත්කම නිසා සුද්ධම් භාගීය සංයෝජන ටිකක් අද යෙදিলা තියෙන්නේ හෝරම් භාගීය සංයෝජන ටිකත් එක්ක. කොටින්ම කියනවා නම් උඩට යන්න අදින බැලුමට උඩට යන්න නොදී ගැට ගහලා තියෙනවා ගහේ. උඩට යන්න හදන බැලුම් බෝලේ උඩට යන්න නොදී ඒක ගැට ගහලා තියෙනවා අර පහළට මුල් ඇදලා පහළට යන්න හදන ගහේ. එතකොට උද්දම් භාගීය සංයෝජන ටික වෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ උද්දම් භාගීය සංයෝජන ටිකත් අද අපිට රූපය අනෝ ගිහිල්ලා රූපේ පරියාපන්නවම යෙදিলা තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක ටිකක් ලොකු මාතෘකාවක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා. දස සංවදනයන්ගේ. සක්කාය වෙනයි සක්කාය දිට්ඨිය වෙනයි. සක්කාය ධර්මතාවයේ තමයි පංච උපාදානස්කන්ධය කියන මට්ටම. සක්කාය දිට්ඨිය තමයි පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ආත්ම පුද්ගල භාව වශයෙන් ඇති කරගත්ත දිට්ඨි සහගත කෙලෙසය. එතකොට මිත්‍යා දිට්ඨිය සම්පූර්ණම පතිත වෙන්නේ සක්කාය දිට්ඨිය මත. තුව රූපෙම ආත්මවත් ලෙස දකිනවා. නැත්නම් රූපයේ කෙරෙහි ආත්මේ පිහිටා තියෙනවා කියලා දකිනවා. එහෙමත් නැතිනම් ආත්මේ රූපවත් කොට දකිනවා ආත්මයේහි රූපේ පිහිටා ඇති විදිහට දකිනවා. මෙන්න මේ විදිහට දකිනකොට එයාට කියනවා සක්කාය දිට්ඨිය යෙදෙන මට්ටම. සක්කායයි සක්කාය දිට්ඨියයි වෙන් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඔය අනුවත් මේ මතිමතාන්තර මේ දෘෂ්ටිවාද අද අපිට සමහර වෙලාවට අහන්න ලැබෙනවා. සෝවාන් ආරයන් වහන්සේට සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුර වෙනවා. හැබැයි සක්කාය දුර වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්න සම්පූර්ණම දුරු වුණාට අද එතන කියනවා නෑ සෝවාන් ආරයන් අවශ්‍යයටත් සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා ඒක නිසා තමයි මම මගේ කියන දිට්ඨිය තියෙන්නේ කියලා. නමුත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන දැක්ම නෙමෙයි. ඒක අස්මානය. ඒ මානෝද්දච්ච විද්‍යාව ටික දුරු වෙන්නේ අරහත් ඵලයෙන්. ඒක සෝවාන් ඵලයෙන් දුරු වෙන දෙයක් නෙමෙයි. එතකොට සෝවාන් ඵලෙන් දුර වෙන්නේ හැම වෙලාවකදීම සක්කාය දිට්ඨි මට්ටම. ඒක මේ විදිහට දකින්න. සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණම රූපෙම ආත්මය කොට දක්වනවා. ආත්මෙම රූපය කොට හිතනවා. අපේ ජීවිතයේ යෙදෙන්නේ මේ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් අපිට අමනාප කෙනෙක් නැතිනම් සතෙක් ගත්තොත් අපි හිතමු අපිට මధుරෙක් කනවා. මధుරවා කනකොට අපි මధుරවා කියන මේ සතා අපි හිතන්නේ මේමයි පුද්ගලයා. මේමයි සතා. ඉතින් අපිට මధుරවා කන කෑම නැති කරන්න නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොහොම සරලයි. අතින් ගැහුවා මధుරව මැරුවා. මදුරුවා නැරුවට පස්සේ ඔන්න අපි මදුරුවා කාපු ගමන නැති කළා ඒක ක්‍රමයක්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න මට්ටම. අපි මදුරුවා කියලා ජීවියෙක් පුද්ගලයෙක් සත්‍යයක් දකිනවා ඒ රූපය තුල. අපි මදුරුවා කියන සත්‍ය දුරු කරගන්න තමයි අපි මදුරුවා මරන්නේ. ඒ තුල තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන මේ ලක්ෂණය. සක්කාය දිට්ඨිය කියන මේ ගතිය. මේ සක්කාය දිට්ඨිය කියන ගතිය අපිට පෙනෙලා තියෙන්නේ රූපෙම ආත්මය රූපෙම පුද්ගලයා කියලා. මේ රූපෙම ආත්මය කරගත්ත රූපෙම පුද්ගලයා කරගත්ත මේ මානසික ගතිය තමයි අපිට දුර වෙන්න ඕන ගතිය. නැතිනම් සක්කාය දිට්ඨි මට්ටම කියලා කියන්නේ. එතකොට ඒක දුරු කරගන්න නම් අපිට ඉස්සෙල්ලා මදුරු වගේ නිදන විදිහේ දර්ශනයකට යන්න වෙනවා. මදුරු වගේ නිදන විදිහේ දර්ශනයකට කියන්නේ යම් කෙනෙක් එක මොහොතකට හරි දැක්කම ඇහැට පතිත වුණ රූපයක් කරඹයා හරි කයට පතිත ගැටුණු ස්පර්ශයක් කරඹයායි මදුරුවා කියන සංඥා මනසිකාරය හදාගත්තේ තම තමන් තුළ. මදුරුවාගේ ඇති වේදනා සංඥා සංකාර විඥාන කියන නැතිනම් මදුරුවාගේ හිත අද ඔබට විඳින්න පුළුවන්ද? මදුරුවාගේ හිත ඔබට විඳින්න බෑ නම් ඔබ මදුරුවා කියන සත්‍යයා මදුරුවා කියන ජීවියා දකින්නේ ඔය පේන රූපය ඇතුලේ ඉන්න කෙනෙක් විදිහට නෙමෙයිද? ඒක නිසා නෙමෙයිද ඔය රූපේ විනාශ කරලා මදුරුව මරන්න හදන්නේ. මදුරුව මරනවා කියන ක්‍රියාව තුළ තියෙන්නේ මේ සක්කාය දිට්ඨියේ තියෙන ඵලය. ඒක තමයි දිට්ඨිය. හැබැයි සෝවාන් ආරයන් වහන්සේගෙන් කවදාවත් ওই මත්තම යන්නේ නැහැ. ඒක අපායগামী අකුසලයක්. ඒක නිසා ඒ මත්තම ඉක්මවා යන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කියන්න හදනවා සෝවාන් ආරයන් වහන්සේ අතින් සතෙක් මරන්න පුළුවන් පුළුවන්කම තියෙනවා කියලා. සතෙක් මැරෙන්න පුළුවන්කම තියෙන හැබැයි මරන්න පුළුවන්කම නැහැ. සතෙක් මැරෙන්න රහතන් වහන්සේ අතින් පුළුවන්කම තියෙනවා. චක්කපාල තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඇස් අන්ධ වෙලා සක්මන් කරනකොට මෙරු මත වෙනකොට මේ මෙරු පෑගිලා මැරුණා. හාමුදුරුවෝ චෝදනා කළ රහත් වෙලා රහත් කියලා කිව්වා සත්තු මරනවා නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ සත්තු මැරෙන්නේ සත්තු මැරුවේ නෑ. ඒක දැනගෙන කරපු දෙයක් නෙමෙයි රහතන් වහන්සේලා කවදාවත් රහතන් වහන්සේ නමක් අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ හැම වෙලාවකදීම සත්තු මැරෙන්න පුළුවන්කම තියෙනව නොදැන හැබැයි දැනගෙන සත්තු මරන්නේ ඒක අපායගාමී කර්මපතයක් බවට පත් වෙනවා. මෙත්තිපකරණයේදී සඳහන් කරනවා කොයි මොහොතකවත් සෝවාන් ආරයන් වහන්සේ අපායගාමී අකුසලයේ දුරු කර දුරු කළා කියන බව. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේ අපායගාමී අකුසලෙන් දුරු කළා කිය දුරු වුණා කියලා කියන්නේ ඒ ඒ මට්ටමට යන්න තරම් කර්ම පතයක් සකස් කරගන්නේ නැහැ කර්ම පතයක් සිද්ධ කරගන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේ නම. අද සමාජය තුළ වැරදි අර්ථකථන හෝ වැරදි නිවිතිදීම් තුළ ඒ කියන්නේ යම් වෙනම කච්ච කතාවක් ඇති කරන්න දරන උත්සාහය නැතුවම නෙවෙයි. නමුත් ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නේ එහෙමයි. දැන් උදාහරණයක් කිව්වොත් සරකාණි ශාක්‍යයා දෙබද්දේ. දිවි ජීවත් වුණා. දවසක් බණ අහලා සෝවන් වුණා. හැබැයි සෝවාන් වෙච්ච දවසේ කලුරිය කළා. සෝවාන් වෙලා දිව්වේ නෑ. හැබැයි අද ඇතැම් ඇත්තෝ මේක අනිත් පැත්තට අරගෙන තියෙන සෝවාන් වෙලා සරකාණේ ගිරුවා කියලා. නෑ සරකාණේ දිදී ඉඳලා ගිහිල්ලා සෝවාන් වුණා. නමුත් සරකාණේ සෝවාන් වෙලා දිව්වේ නෑ. සම්පති ඇමතියා දිදී ඉඳලා ගිහිල්ලා දීලා ගිහිල්ලා වෙරිමතේ ගිහිල්ලා වෙරි සංසිඳිලා බණ අහලා මාර්ගඵලයටපත් වුණා. නමුත් සන්තති ඇමතිය මාර්ගඵලයටපත් වෙනවා කියලා සන්තති ඇමතිය මාර්ගඵලයටපත් කරලා බොන්න ගියේ නෑ. එතකොට කුක්කුට මිත්තා කතාවේදී කුක්කුට මිත්තාව වැද්දට ආයුධ ටික හදලා දෙනවා. ඒ ආයුධ ටික හදලා දෙන්නේ Tamange ස්වාමිය වෙනුවෙන් කළ යුතු අත්කිලියක් ටික කරන නිසා. ඒක ස්වාමියා වෙනුවෙන් භාර්යාවක් කළ යුතු වත් පිළිවෙත්. එයාට සංඥාවක් ඇත්තේ නැහැ මේ ටික අරගෙන ගිහලා සත්තු මරාවා සත්තු මැරුවොත් හොඳයි. ඒ විදිහේ සංඥාවක් ඇත්තේ නැහැ. එතකොට තව කෙනෙක් කියන කුක්කුට මිත්‍යාව වැද්දෙක් සමග වේසිතු කුමාරිය පැනලා ගියා. එතකොට ඒකලේ කාමීත්‍යාචාරය කියන්නේ සෝවාන් ආරයන් වහන්සේ නම කුක්කුට මිත්‍යාව යනකොටත් එහෙනම් කාමීත්‍යාචාරය හැසිරලා තියෙනවා කියලා. නෑ කෙනෙක් පැනලා ගියා කියලා ඒක කාමමිත්‍යාචාරේ කාමසේවණය නෙමෙයි. කාමසේවණයක් නම් වැරදි කාමසේවණය වෙන ක්‍රම ටිකක් පෙන්නනවා. අනුන් විසින් රකින්න පුරුෂයෙක් සමග වෙනම සේවනය කිරීම ඕනෝන්ගේ කැමැත්තෙන් තව කෙනෙක් රකින්න කෙනෙක් ළඟ නොරකින්න කෙනෙක් ළඟට යෑම තුළ කාමසේවණය වෙන්නේ නැහැ. ඒක නිසා කුක්කුට විත්තාව කවදාවත් වැරදි කාමසේවණයක් කළේ නැහැ. එතකොට ඒ වගේ මත්තමක කරුණ ටික මතක් කළේ සෝවානාරයන් වහන්සේට ඒ මත්තමේ රළු කෙලෙස් මත්තම දුර වෙලා. හැබැයි කාමරාගය දුර වෙලා නැහැ. එයාට ලෝකේ පැවැත්ම සඳහා වෙන යම් ක්‍රියාකාරකම් තුළ අකුසල් ඉදිරිපත් වෙන්න පුළුවන්කම් තියෙනවා. ඒ අකුසල් වල එයා නියැලෙනවා. හැබැයි එයාට දැඩි විෂම ආකාරයේ දික්ටි මත්තමෙන් පතිත වෙන ලෝභෙත් නැහැ. ඒ වගේම තමයි දික්ටි මත්තමෙන් පතිත වෙන ද්වේෂයක් නැහැ. වගේම දික්තිමත්ත්වයෙන් පතිත වෙන මෝහයක් නැහැ. එතකොට එයාට සක්කාය දික්තිය කියන කාරණාවේ දික්තිමත්කම දුර වෙලා. එයාට පුද්ගල වූ ආත්ම භාව වූම රූප එළිය හම්බෙන්නේ නැහැ. එයාට ඒ රූපෙමයි ආත්මය කියලා හම්බෙන වැරදි දර්ශනෙන් දුර වෙලා මොකද එයා එකම එක අවස්ථාවකට මේ ඇත්ත දැක්කා. එකම එක අවස්ථාවකට එක මොහොතකට මේ ඇත්ත දැකපු නිසා එයාට කවදාවත් ඒක වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. එයාට ඒක සම්පූර්ණම යථාර්ථයක් විදිහට ඒක එයාගේ ජීවිතේ වෙලා එයාට ඒක ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තියෙනවා අපි රූපය ගැන කතා කරගෙන යනකොට මේ සංයෝජනීයයි කියන මාතෘකාව කතා කරේ. සංයෝජනීයයි කියනකොට සංයෝජන වලට හිතයි කියන එකේ සක්කාය දිට්ඨිය වෙනයි සක්කාය දිට්ඨිය කියන දේ අනුව රූපය හදාගන්නවා කියන මත්තමත් අපි කතා කරන්න ආශ්‍රය වෙන්නේ සහ යන්නේ එතකොට නමුත් අද දවසේ අපේ කාල සීමාව අවසන් නිසා අපි ඊළඟ දවසේදී කතා කරමු සක්කාය දිට්ඨිය කියන කාරණාව මේ අද දවසේදී අපි කතා කරපු මේ සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් කියන මේ කාරණා ටිකත් අපිට භාවනාවක් විදිහට අපේ ජීවිතය තුළ පෙරිලා තියෙන්න ඕනේ. මේ කතා කරන්නේ අපිට මෙනෙහි කරන්න අවශ්‍ය කමතහන් පැත්තක් කියන එක අපිට තේරුම්ලා තියෙන්න ඕනේ. ඒක නිසා ඒක වැදගත්කම පාඩමක් විදිහට වඩා අපේ ජීවිතය තුළ අපිට අත්දැකීමෙන් පෙනෙලා දර්ශනය වෙලා තියෙන එක බොහොම වැඩගත් එනම් හැමෝටම මේ දේශනාව උතුම් නිවනින් සැනසීම පිණිස හේතු උපකාරයක්ම වේවා මේ සිද්ධ කරගත් සීල කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා පළමුවෙන් මේ සීල කුසල ධර්මය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලයේ සාර්ථකමේ බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මේ සීල කුසලයේ අල්පේශාස්ත්‍ර මහේශාස්ත්‍රින් පිණිතුන් තිෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු ස්ථාන විග්‍රහිතාදී සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් අමා මහ නිවනේ සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන කවුරුත් ඒ වගේම මේ හැම දිනකටම ඒ ධර්මදේශනා දායකත්වයේ බාරගෙන සමස්ත ලෝකෙටම මේ ධර්මයේ බෙදා හරින මේ කල්යාණ මිත්‍ර සෑම සිරු දෙනාටම මේ සීල කුසලය හේතු පාරමිතාවක් වේවා ඒ වගේම ඒ බෞද්ධ ආමාද්‍ය ජාලයේ සභාපති අවසරයි පූජනීය ධර්මාගම කුසල ධම්ම තේනායක මහින්පාණන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා මේ හැම දිනාටම මේ සසංසාර දුකින් එතර වීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.